අර විද්‍යාඥයෙක් ඉඳලා තියෙනවා සයන්ටිස්ට් කෙනෙක් විද්‍යාඥයෙක්. එයාගේ නම කියන්නේ මෙතන. ඒ විද්‍යාඥයාගේ එයා බැඳපු කෙනා අපි ඉගෙනගත් උපාධාරී නමුත් අර කටකාර ගැණියෙක්. නිතරම කෑ ගන්නවා මොනවා කිරුවත් කෑ ගන්නවා. එයාට හරියට තරහා එන. ගෙදර කනක් කැලේ ඉන්න බෑ. තියා හිතන ලැබ් එකේම හිටියානම් හොඳයි. ඉතින් මොනවාරි ඉතින් මේ අර සෝඩියම් පොටෑසියම් කැල්සියම් කීක ඉන්න එක ඊට වඩා සැපයි. ගෙදරට ආව මේ මනසෙන් කනක් කැලේ නිතරම කියවනවා මේ මනස. ඉතින් කරබාවන් ඉන්නවලු. එක දවසක් බැනලා බැනලා මේ මනුස්සයට කොච්චර බැන්නත් වැඩක් නැහැ මේ බීර එපායි මනුස්සයෙක් කියලා වතුර බාල්දිය කරලා එහෙම ඔළුවට ඇලවල ඉස්සර පඩිය වාඩි වෙලා ඉන්නවා අල්ලන ගියාලු ශිෂ්‍යෙක් ආවිල්ලා බලන සර් මොකද මේ තෙමිලා ඉන්නේ කියලා වල කිව්වල නෑ හැමදාම ගොරවනවා අද පොඩ්ඩක් වැස්සා කියලා කිව්වල අර නෝන වතුර එක දාලා බලන්න එයා ඒ ගත්ත විදිහ ඒ කියන්නේ ඒ පීඩනය එයා විඳිනවා ඒක තුලින් ලොකු ධර්මතාවයක් ඇතිනේ. ඒ ධර්මතාවයේ විද්‍යාඥයා දන්නේ එයා මැරිලා ගියා, මිය පරලොව ගියා. නමුත් ඒක තුල ලොකු ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? පීඩනේ පවායා වින්දා. බුදුහාමුදුරුවෝ පැය 23ක් විතර හැරිලානේ. පොඩි වෙලාවක් සත පිළ. දැන් බුදුහාමුදුරුවෝ පීඩනපත් වුණා. බුදුහාමුදුරුවෝ ප්‍රෙසර් වැඩි වුණානේ. බුදුහාමුදුරුවන්ට ආතති තිබුණානේ. මානසිකව බුදුහාමුදුරුවෝ පීඩනපත් වුණා නෑ. බුදුහාමුදුරුවෝ බොහොම සන්තෝෂයෙන් ඉනවා. දැන් තමයි නිදාගන්න. එතකොටම එලා ආනන්දාම්බර කියන පින්ඩපාත වඩින ස්වාමීන් වහන්සේ ආනන්දෙන්ද කියන්නේ. භාග්‍යවත් වහන්සේ දැන් දවස් එකමාරක්ම සැතපීලානේ. කමන්න ආනන්දෙන් දෙක හරි සන්තෝසයි. ඒ පීඩනේ බුදුහාමුදුරුවෝ විඳිනවා. ඒ මානසික ආතතියට බුදුහාමුදුරුවෝ හරි කැමතියි. ඒක විඳින එක සන්තෝෂින් එක පිළිගන්න නිසා ඒක රහ බලන නිසා ඒක පීඩනයක් වෙන්නේ නැහැ. ඒකට අකමැත්තක් නැහැ. උදකලාව අපිට ප්‍රශ්නයක් නෑ. දැන් මිනිස්සු හොයාගෙන යනවනේ අපි. ඇයි? උදකලාව අපිට ප්‍රශ්නයක්, පීඩනයක්. උදකලා අනේ කොච්චර සන්තෝෂෙන් කිසිම શબ્දම් ප්‍රශ්න නැහනේ දෙන්නේ එකට හිටියම් ප්‍රශ්නනේ කවුරුත් නැහැ මං විතර කෑවද බිව්වද කියලා අහන්න යන්නෙත් නැහැ කොච්චරලා භාවනා කරයි නිදා ගන්න නැද්ද අහන්නේ මට කැමති නම් මං නිදා ගන්නවා කැමති නම් ඒකනේ ගිමාලේ ඔක්කොම තනියෙන් ඉන්නේ කෙනෙක් ළඟ ගියම අහනවා ඔබ වහන්සේ නිදා ගන්න නැද්ද ඉතින් ප්‍රශ්නෙට උත්තර දෙන්න එපා දැන් මේ මිනිස්යාට ඕන විදිහට නිදා ගන්න ඕනේ ඔබ වහන්සේ පින්නපාත යන්නේ නැද්ද දැන් බඩගිනි නැහැ ප්‍රශ්නයක් නැති මේ මිනිස්සු පින්නපාත යවන්න ඕනේ මෙයාව ප්‍රශ්න එහෙනම් උදකලාව එයා විඳිනවා. පුදුමාකාර නිදාසක්. කවුරුත් ප්‍රශ්න අහන දත් නැද්ද නැහැ කියලා කවුරුත් කියන්නේ ඇයි? කට ගඳ කාටවත් දැනෙන්නේ නැහනේ. කැමති නම් මැද ගන්නවා නැත්නම් පාඩුවේ ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. උදකලාව විඳින නිසා එයාට ඒක තුළින් පීඩනයක් අට ගන්නෑ. එහෙනම් කාර්යබහුල ජීවිතයක් විඳිනවා නම් කාර්යබහුලතාව ප්‍රශ්නයක්ද? දැන් අපිට දෙන්නේ කිටියම ඉන්න බෑනේ. පීඩනයක් නේ ප්‍රශ්නයක් නේ. හොටල් එකේ කෝ කියා බලන්නකෝ. දවසට 1000ක් විතර එනවන කෑම කන්න. 1000ක් එක්ක වැඩනේ මේ මනස හරියට දුණා මේට දෙන ඇඳි ගානල් උණු බලන ඒ මනස අවුල්නේ. ඒත් ඒ මන ඒක ඒ මනස විඳිනවා. සන්තෝසයි. බැරි වෙලාවත් 1000ක් ආපු තැන 100ක් ආමේ මනස කල්පනා කරනවා. හයිදන අද මිනිස්සු අඩු. ඒ මනස ප්‍රශ්නය. ඒකෙන අපිට මිනිස්සු ඉන්නක පීඩනයක්. මිනිස්සු නැත්තම් පීඩනයක් වර මනසයාට. එහෙනම් මෙතන තියෙන්නේ අපි අපේ පීඩනය පිළිගන්නේ අපි අපේ පීඩණය මානසික ආතතිය විඳින්නේ ඒක සතුටින් බාරගන්නේ හටලෝ දාමට කම්පා නොවන සිත භාග්‍යතුන් සදාගන්න කියන්නේ ඕකට පීඩනයත් පීඩනයේ නැති ස්වභාවයත් දෙකම සන්තෝෂයෙන් පිළිගන්න. ලාභයත් පිළිගන්න, අලාභයත් පිළිගන්න, සන්තෝෂයත් පිළිගන්න, දුකත් පිළිගන්න. නින්දාවත් පිළිගන්න, ප්‍රශංසාවත් පිළිගන්න. මේ දෙකම පිළිගන්න. එහෙනම් පීඩනයක් ඇති වෙන්නේ කොහොමද? වැඩක් කරනකොට පීඩනයක් ඇති වෙනවා කියන්නේ වැඩ කරන්නේ නැත්නම් පීඩනයක් කියන්නේ අටලෝදාමට ගැටෙනවන්නේ කෝ අපේ රාත්පලය කෝ අපේ සම්මාව වැඩ නැතිකොට පීඩනයක් නැත්නම් වැඩ කරනකොට පීඩනයක් එන්න බෑ දෙකම එකයිනේ අටලෝදාම කියන්නේ ඒකනේ කිසිම දෙයකට අන්තගාමි නෑ කෝපේ තිබුණාම සන්තෝෂත් නෑ කෝපේ හොරකම් කරලා ඒත් සන්තෝෂ නැයි කෝපේ ලැබෙන්න කලින් කෝපේ තිබුණාද දැන් මේ කෝපේ ලැබුණාම සන්තෝෂයක් ආවනේ කෝපේ නැති වුණාම දුකක් ආවනේ. හැබැයි කෝපේ නැතිකොට කෝපේ තිබුණේ නැහනේ. එතකොට අර දුක තිබුණාද? නැහනේ. දැන් කෝපේ තිබුණ නිසා නේද දුක අඩගත්තේ. ඕක තේරුන්නේ නැහනේ. මේ මෙතක් හම්බ වෙච්ච නිසා නේද නැති වුණාම දුක ආවේ. හම්බ වෙන්න කලින් එහෙම දුකක් තිබුණේ නැහැ. කෝපේ තිබුණේ නැහනේ. එහෙනම් කවදාවත් කෝපේ තියෙන කොටත් කෝපේ නැති කොටත් දුකක් දැනෙන්න බෑ. හේතුව කෝපේ නැති මානසිකත්වෙමයි ආ ඉන්නේ. පැහැදිලිද? හැම පීඩනයක්ම ප්‍රීතියෙන් පිළිගන්න ඕනේ. සන්තෝෂයෙන් බාර ගන්න ඕනේ. ඒක විඳින්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් එයාට අන්තයක් නිර්මාණය වෙන්න දුකක් විඳිනවා, සැපත් විඳිනවා. හම්බ වුණාම සන්තෝෂයෙන් වළඳනවා. හම්බ වුණේ නැහැ උණු වතුර ටිකක් වළඳලා ඉන්නවා. අද සම්බෝලයි බතුයි සන්තෝෂයෙන් වළඳනවා. ඒට එනකොට ෆ්‍රයිඩ් රයිස් එකක් අම්බුනා. ඒක සන්තෝෂයෙන් වළඳනවා. ෆ්‍රයිඩ් රයිස් එකක් අම්බුනායි කියලා ගොඩාක් ප්‍රීති වෙන්නේත් නැහැ. අරක කනගාටුවෙන් දුකින් ගස්මිටි කාගෙන වළඳන්නේත් නැහැ. දෙකටම එක මානසිකත්වයක්. දුක සැප දෙකටම අන්තගාමි වෙන්නේ ඕක හදන්න තමයි මාන උනේ. ඕක හදන්න තමයි පුරුදු වෙන්න ඕනේ. දුක ලැබෙනවා නම් ආතතියක් ඇති වෙනවා, පීඩනයක් ඇති වෙනවා නම් ඊට කලින් එකට ඒක තිබුණ නැහනේ. අන්න ඒ මානසිකත්වය මෙතනට ගේන්න. ඒ මානසිකත්වය මේ පීඩන තුළ නිර්මාණය කරගන්න. මේක එන්න කලින් හිටියා නේද යම්කිසි මානසිකත්වයක් මේක ආවට පස්සේ යට ගියානේ මේක යට යවලා අර උඩට ගන්න මතු කරගන්න තිබුණා තියෙනවා දැනට తాවකාලිකව මග ඇරිලා ඒක හොයාගන්න. කොතනද ඒක මග ඇරුනේ? කොතනද ඒක අතහැරුනේ මට? ආ මේ මේ මෙතන තමයි මග ඇරුනේ. ඒක හදන්න. හැමෝම විවේක ගන්නවලු මම විතරක් වැඩ කරනවලු. එන්න එතනලෝ පීඩනය ඇති උනේ. ඒ ආතතිය ආව එතනලෝ. කවුරුත් නැත්තම් මෙතන මම තනියම ඔබ කරන්න එපාය. කිසිම කෙනෙක් නැතිකොට මම විතර නම් එතන ආතතියක් නැත්තම් දැන් මෙතන කට්ටිය ඉන්නවාය උදව්වට එන්නේ නැහැ. ඒක නේද ප්‍රශ්නේ. එහෙනම් කවුරුත් නැතිකොට මම පළවෙනියට මෙතන ඇවිල්ලා හිටියනම් ඒ මානසිකත්වය දුවම අර පීඩනේ නැන්නේ. එතකොට පීඩනේ එයා විඳිනවා. කිසිම දෙයකට අන්තගාමී නොවි හින්න දක්ෂ වෙන්න. මාන ජීවිතය කියන්නේ කමටන් වඩනවා කියන්නේ ඒක.